ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මෙතෙන් පටන් පැයක පමණ කාලයක් දවසේ දිනචරියාවට අනුව පරියංක භාවනාවටයි බෙලෙමින් බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ තවත් පැයක සක්මනකුත් 10 මානදල 11 මාර දක්වා අවසාන පැය නැවතත් පරියංකයකුත් තමයි අපි දැනට සම්මත කරගෙන තියෙන්නේ. ඉතින් ඒ සඳහා දැන් කාලය එළඹිලා තියෙනවා. සියලු දෙනා මේ පරියන්කේ සඳහා සුදුසු පරිදි ආසනය සකස් කරගනිමු. ඒ අතරතුර මම දැනගන්න කැමති මේ පරියන්ක භාවනාව සඳහා මූලික උපදේශ බලාපොරොත්තු වෙන පසුගිය දවස්වල සම්බන්ධ වෙච්චි නැති නවක පිරිස සම්බන්ධ වෙලා ඉන්නවද උපදේශ බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් අපිට කෙලිම පරියන්කේ පටන් ගන්න පුළුවන්. ඉතින් එහෙම උපදේශ බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් කරුණා කරලා ඒක සංඥාවක් කරන්නයි කියලා කවුද අලුතෙන් අද ඇවිල්ලා ඉන්න අය. දෙන්නේ කෙනෙක්. ඔය ඉතින් අපි අනිත් අයට මතක් කරමු කරුණාවෙන් මේ උපදේශ පන්තියේ එන වෙලාවේදී දන්නගත්තු ඒකට අනුකම්පාවෙන් සමන් දෙන්න අලුත් අය සඳහා කරන උපදේශ ඒ වගේම අපි බලමු ඒ උපදේශ පන්තියත් එක්කම අපිට භාවනාවට පෙළඹෙන්න පුළුවන් වෙන විදිහට guided meditation එකක් වගේ මේ පරියංකයට පෙළඹෙන්න ඒ නිසා එනවක පිළිසත් අලුත් ඇත්තොත් හොඳටම Tamanට පැයක් ඉන්න පුළුවන් ඉරියව්වක් පරියංකයක් සකස් කරගන්න. ඉතින් ඒ පරියංකයට සකස් කරගන්න ඒ දුෂ්කර අවස්ථාව ලබා ගන්න අපි මේ බොහොම දුරක් ගෙවාගෙන කාලයක් ගත කරගෙන මේ ස්ථානෙට පැමිණුනේ. ඉතින් ඒ ස්ථානට පැමිණීමෙන් අපි බුද්ධ වන්දනාවක් කරලා සීලයක් පිළිටවාගෙන හිත අලුත් කරගත්තා. ඒ නිසා උගාක් හේතු කරුණු තියෙනවා අපිට හිත පිරිසුදු කරගන්න අලුත් කරගන්න. අන්න මේ හිත හොඳට පිරිසුදු කරගෙන කය මේ වැඩේට කර්මන්‍ය කිරීමක් වශයෙන් හොඳට හරි පරි ගහිලා වාඩි වෙන්න ඕන. ඒ වාඩි වෙලා Tamange මේ ස්ථානයේ තියෙන ආරක්ෂාව සලසලා Tamange ඇස් මු르දුව වසාගෙන ඒ වසා ගන්නාලද ඇස් දෙකෙන් නැත්නම් ඇත්තටම ඇස් දෙකේ නෙමෙයි මනසින් මසසින් නෙමෙයි මනසින් තමන් ඉන්නේ ඉරියව්වට හොඳට හිත යොදලා බලන්න. ඊටාම පහසුවක් Tamanට වැටහෙනවද? එහෙම නැත්නම් ඉන්න එක මු르දු ගතියක්, මෙලෙක් ගතියක් ඉරියව්වට මිත්‍රක් ස්වරූපයක් ඇති කර ගන්න ඕන. ඒ සඳහා අපි හොඳට ඒ පරියන්කේ සමවර කර ගන්නවා. ඒ වගේම හරිබරි ගහිලා වාඩි වෙන්න ඕනේ. ඒ සමබර භාවය පැහැදිලි කරලා දෙනවා මේක ටිකක් වෙලා පවත්වන්න පුළුවන් බව. ඒ වගේම තමයි හැම ශරීරාංගයක්ම මස් පිඩුවක්ම බොහොම ලිහිච්ඡ ස්වරූපයෙන් බොහොම සහැල්ලු ස්වරූපයෙන් පවත්වන්න ඕන. දඬු කරගන්න නැතුව, දැඩි කරගන්න නැතුව, ආයාස කරන්න නැතුව, ආතතිගත කරන්න නැතුව පවත්වන්න. එම් පවත්වන ගමන් ඒ පහසු ඉදියව්වේ පහසුවටම හිත යොදාන්න. ඒ ඉදියව්වේ පහසුවට හිත යොදන එක අපි භාවනා වචනෙන් කියනවා නම් හිත මෙතෙන්ට මේ මොහොතට Tamanට යොදා ගන්නවා. මම දැන් මෙතන කියන එකලසට. මේ එකලසට ආවනම් හිත ඊයට හෙටට කියන කාලෙ දිගේ දුවන්න, හීනමවන්න, කල්පනාවට වැටෙන්නේ නැහැ. වැටුනොත් අපි දන්නවා ඒක නෙවෙයි මම දැන් මෙතන කියන්නේ කියලා. ඒ වගේ මෙතන ඉඳගෙන තමන්ගේ අතහැරලා ආපු නිවස හෝ හෙට යන තියෙන ගමනක් ගැන හෝ වෙන තැනක් ගැන හිතනව නෙවෙයි මේ ඉන්න ආසනෙමයි හිතන්නේ. ඒ වගේම පිරිසක් මැද අපි ඉඳගෙන හිටියාත් ඉස්සරහින් කවුද ඉන්නේ පස්සෙන් කවුද ඉන්නේ කියන එක නෙවෙයි ඒ වෙලාවේ Tamanටමයි හිත යොදන්නේ. අන්නේ ඒක තමයි ඒකලස කියන්නේ. ඒක තමයි එලඹ සිටිනවයි කියන්නේ. ඒක තමයි අප්‍රමාදේ කියලා කියන්නේ. ඒ තමයි සිහිය සතිය කියලා කියන්නේ. නිසා අපි උත්සාහයක් කරනවා ඒ එකලස ආරම්භ දෙන්න. කොච්චර අල්ම කඩා වැටෙන්න ඉඩ තියෙනවා ඒකට හිත නරක කරගන්න එපා. හිතවිලි රයි තරංග මාලා වාගේ එන්න පුළුවන්. බාහිර ශබ්ද නිසා බාහිරට හිත යන්න පුළුවන්. කයේ අසබරතාවතහ වේදනා නිසා හිත ඒවට හිත දුවන්න පුළුවන්. ඔක්කොම පුළුවන් තරම් සැප කරුණු සපයලා දීලා හිත අර කියන මම දැන් මෙතන කියන එකලසට එනකොට ඒක තමයි මගේ ප්‍රයත්නය. ඒක තමයි මගේ අනුග්‍රහය. ඒක තමයි මගේ මේ භාවනාවට කරන සංග්‍රහව කියලා ඒකටම නැවත නැවත උදව් කරනවා. ඒකට විනාඩි කීපයක් ගත වුණත් එච්චර කාලේ නාස්තියක් කියලා හිතන්න නරකයි. ඒවා සකස් කරගන්න නැතුව ගොනු කරගන්න නැතුව පෙළ ගහ ගන්න නැතුව ඉස්සරහට ගියාම වෙන්නේ මේ දුක් කරදර එන්නේ එන්නේ එන්නේ ඝන බහල වෙනවා ප්‍රකට වෙනවා ප්‍රබල වෙනවා නිසා මුලින්ම හොඳට ශක්ති ප්‍රමාණය 100%ක්ම නෙවෙයි ශක්ති ප්‍රමාණය සමනය කර ගන්න ඕනේ. ඒක සඳහා සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා හොඳම වැඩේ තමයි ඒකට විනාඩියක් දෙකක් වෙන් කරන එක. මේක එක පැත්තකින් සතිය පිහිටවීම තමයි අනිත් පැත්තෙන් තමන්ට තමන් මිත්‍ර වීමක්. අපි හැම වෙලාවෙම බාහිරයට යොමු වෙච්ච අනුන්ගේ ආකල්ප දිහා තැවෙන ඒවා පිළිබඳව අසන්තුෂ්ඨතාවයෙන් ගත කරන ජීවිත තියෙන්නේ. මාත් එක්ක මම කියන එක අපිට නුහුරු වචනයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒක හුරු භාවයක් ඇති කර ගන්නයි මේ විනාඩියක් දෙකක් පරියන්කේ මුල්ම වටිනාම කාලය ගත කරන්නේ. ඒ වගේම මේක හරි ගියොත් විශාලම සුබ නිමිත්තක් බාටපත් වෙනවා. හොඳ ප්‍රවිෂ්ටයක් වෙනවා භාවනාවට. ඉතින් මේක හරියන ලකුණ තමයි හිත මේ මම දැන් මෙතන කියන එකලසේ තැම්පත් වෙන ගතිය. කයත් හොඳට පట్టල වෙනවා, තැම්පත් වෙනවා. ආස්වාස ප්‍රස්වාසයත් නැත්නම් හුස්මත් හොඳට තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒ තැම්පත් වෙන තේරෙන්නේ දැන් ඉතින් ඒකලසාවයි කියලා ගන්න. ඒතෙක්ම අපි කලබල කරවන්නේ නැතුව මේ මම දැන් මෙතන කියන එකටම හිත ධානය ඉන්නවා. එimhe හිත ආර විදියට බාහිරයට දුවන්නේ නැතුව ඇතුළට නැමුනොත් අපේ මේ ජීවත් වෙනවා කියන එකට ප්‍රාණයට හුස්මට හිත ස්වභාවයෙන් යනවා. හිත හුස්මත් එක ගත කරනවා කියලා කියන්නේ අපි ගෙහිමියා ගෙමැද්දේ සතුටෙන් ජීවත් වෙනවා තාක්. අපි ඒක දකින්න නැත්තම් ඒ කියන්නේ බාහිරින් ආව මොකක් හරි කරදරයක් එක හිත පැටලිලා ගෙහිමියා gedර නැහැ. නිසා gedර අනතුරේ. දැන් ගෙහිමියාගේ මැද්දේ සතුටින් ඉන්න වෙලාවක්. අන්න එහෙම ඉන්නකොට ඉස්සරහට හම්බ වෙන්නේ මුලිච්ච වෙන්නේ ආනාපානෙ තමයි. ඒක තමයි මම දැන් මෙතන කියන එක සාර්ථක බවට ලකුණ. එම ආනාපානෙ මතු වෙන්නේ නැත්නම් අර හිතපු විදිහටම මුළු කයෙම හිත තියාන මම දැන් මෙතන ඉන්නවා කියන අදහසේ ඉන්නවා. ආනාපානෙ මතු වුණොත් ඒක තමයි ඒ සුබ නිමිත්ත දෙවෙනි පියවර කපන්ට මේ මංගල ලක්ෂණේ වශයෙන් බලාගෙන ඒ ආනාපානෙට කිසිසේත් මැඟිලි ගන්න නැතුව ස්වභාවයෙන් වැටෙන්න ඇරලා ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක කී කරුකමත් එක්ක තමයි තේරෙයි මේ හුස්ම හිතලා ගන්නත් පුළුවන් නොහිතා ගන්නත් පුළුවන් ඉච්ඡානුක පේශින් මාස්කේ මාර්ගෙම සිද්ධ වෙනවා අනිච්ඡානුක පේශින් මාර්ගයේ සිද්ධ වෙනවා එනිසා මේ වෙලාවෙවත් සීල් වැඩ බහා තබලා හුස්ම ගැනීම දිහා හිත යෙදුවත් ඒක ආයාසයෙන් කරන්න එපා. බලෙන් හුස්ම ගන්න එපා. ස්වභාවයෙන් හුස්ම වැටෙන්න බලන ඉන්නකොට තේරෙයි මේ උඩුකයේ මස්පිඩු තමයි මේ හුස්ම ගැනීමේ කටයුත්ත කරන්නේ. යටිකය බොහෝම සාවධානව ඒකට ආධාරය සලසනවා විතරයි කරන්නේ. අන්නේ විදිහේ මේ උඩුකයේ සක්‍රීය භාවයත් යටිකයේ නිෂ්ක්‍රීය භාවයත් දකිනවා නම් යටිකය හිමීට අමතක කරලා ඒකට යා බලා ගන්න ඇරලා හිමීට උඩුකයට හිත එක රැස් කර ගන්නවා පිටු කර ගන්න ඕනේ. මේක මේ ඒකාග්‍ර කිරීමේ එක පියවරක්. මුළු ලෝකෙම අමතක කරලා කයට හිත ගත්තා. ඊගාට කය යටිකය අමතක කරලා උඩුකයට හිත ගත්තා. ඒකට උඩුකයට හොඳ අවධානයක් සමීප ගතියක් එනවා. මොනම විදියකින්වත් මේ ස්වභාවයෙන් වැටෙන හුස්මට බාධා කරන්න එපා. හුස්ම මාර්ගය අවහිර කරන්න එපා. බෙල්ලවත් නමලා තියාගන්න එපා. හොඳට ඍජු කයෙන් යුක්තව උඩුකය ඍජු කරගෙන හුස්ම වැටෙන හැටි බලාගෙන ඉන්න. මේක බලාගෙන ඉන්නකොට Tamanට හිත කුසල ඡන්දේ පහළ වෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතෙනවා නම් තවත් ප්‍රතිභා සම්පත්තිය තියෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා නම් අර පිඩු කිරීම තවත් පීවරකින් වැදගත් තව පීවරකින් කොත පලන් දාන්න පුළුවන්. ඒ මොකද මේ උඩුකයෙත් කොතනද හිත වැඩියෙන්ම හුස්ම දකින්නේ කියලා අල්ලන්න ඕන. හුස්ම ගන්නකොට වැඩියෙන්ම හුස්ම රැල්ල වැටෙන්නේ, තර වෙන්නේ, පීරාගෙන යන්නේ නාසිකාග්‍රේද, උඩුතොලේද, එහෙම නැත්නම් උදරයේ උදරච්ඡදයේ චලන පිම්බීම හැකිලින් වශයෙන්ද නැත්නම් පපු ප්‍රදේශයේද සමහරකට උගුරේ වැටෙනවා සමහරකට උගුරත් නාසිකාග්‍රයත් අතර නාසය ඇතුලේ නැම්මේ වැටෙනවා ආන්නේ විදිහට හුස්ම හොඳට බලාගෙන ඉන්න පුළුවන් ප්‍රකට තැන අල්ලා ගැනීම තමයි මෙතෙක් කරපු සෑම එකලසක්ම මුදුන්පත් කරන කියලා පැමිණවන අවසාන එකලස. ඒක තුන්වෙනි එකලස බවටපත් වෙනවා. කයට ගත්තා, කයෙන් උඩු කයට ගත්තා, දැන් උඩුකයෙන් එක්ක නාසිකාග්‍රයට එහෙම නැත්නම් උඩුතොලට එනත උදරේ පිම්බීම හැකිලීමට නැත්නම් අර කලින් සඳහන් කරපු තැනකට. එහෙම ගත්තට පස්සේ අපි කරන්නේ 100%ක්ම ලෝකේ බාහිර දේවල් අමතක කරලා කයත් අමතක කරලා එතනම හිත තියාගෙන මුළු හදින්ම ස්වභාවයෙන් වැටෙන හුස්ම වෙන්කොට දකින්න එකයි. ඒක හරියට පොල් ගෙඩියක් අරගෙන දෙකට බිඳලා ඒකේ මේ ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා වෙන් කරලා ඒ පොල්වල මදි දැක ගන්නවා වගේ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ දෙකට බිඳින්න ඕනේ. හුස්ම ගන්නවා කියන එක මේ ආස්වාස වාරය මේක ප්‍රස්වාස වාරය කියලා දෙකට බිඳින්න ඕනේ. මෙතන මේක ආස්වාසය මේකයි පොල්ගෙඩිය උල් පැත්ත වාගේ ප්‍රස්වාසය කියන්නේ මේකයි පොල්ගෙඩිය ඇස් පැත්ත වාගේ දෙකේ වෙනස්කම් අන්දේ පොල් කටු දෙක අත ගාලා උල් පැත්ත මෙහෙමයි අස්පත්ත මෙහෙමයි බලන්න වාගේ ආස්වාසය මෙහෙමයි ඒක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසය මෙන්න මේවා තමයි විශේෂිත ලක්ෂණ ප්‍රස්වාසය මෙහෙමයි ඒක ආස්වාසය නෙවෙයි මෙන්න ප්‍රස්වාසයේ විශේෂිත ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ ස්වභාව ලක්ෂණ කියලා මේ දෙක වෙන්කර දැන ගැනීමෙන් තමයි අපේ හිත කර්මාන්තේ යොදවන්නේ කර්මක්ෂය කරවන්නේ කාර්යක්ෂම කරවන්නේ මේක තමයි ආනාපාන භාවනාවේදී අපි මෙහෙවන යොමු ලබා දෙන ගුණයක් ලබා දෙන අවසාන පියවර. ඉතින් යම් කෙනෙකුට පුළුවන් නම් මේ ආස්වාස වාරය ඒකේ ලකුණු මෙහෙමයි. මේ ප්‍රස්වාස වාරය ඒකේ ලකුණු මෙහෙමයි. ආස්වාස වේලාවේදී ප්‍රස්වාසයක පටලවිල්ලක් නැහැ සම්පූර්ණ සුද්ධයි. ප්‍රස්වාස වේලාවේදී ආස්වාසයේ පටලවිල්ලක් නැහැ සම්පූර්ණයෙන්ම සුද්ධයි. ආස්වාස වේලාදී ප්‍රස්වාස විතරක් මේ මුළු කයෙම්මත් පටලවිල්ලක් නැහැ මුළු ලෝකෙමත් පටලවිල්ලක් නැහැ මම 100 100ක්ම මුළු හදින්ම ආස්වාස කරනවා ප්‍රස්වාස වේලාවේදී ආස්වාසයක පටලවා ගන්නෙත් නැහැ උඩුකය පටලවා ගන්නෙත් නැහැ කය පටලවා ගන්නෙත් නැහැ ලෝකේ පටලවා ගන්නෙත් නැහැ මම ප්‍රස්වාසයේ විඳිනවා කිව්වනම් මුළු ජීවිතේට මුළු සංසාරෙටම අපි අඩිය පාදගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් ඊට පස්සේ තියෙන්නේ අන්නේ ගත්ත එකලස ශක්ති ප්‍රමාණයෙන් ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට මල් මාලාවක් ගොතන මාලාකාරයෙක් ඒ නූලට එක එක මල හමුනන්නා වගේ ඒක ඉතින් හැඩ දම දම මෝස්තර දම දම ඒ මල් මාලේ හමුනනවා මේ තාක්කල් සතිය වැඩෙනවා මේ තාක්කල් සමාධිය වැඩෙනවා වැඩි වේලාවක් කරන කරන සතිය Java කැවෙනවා වේග වෙනවා ප්‍රවේගයකට ලක් වෙනවා සමාජයට හොඳ ඉඩක් ලැබෙනවා. නමුත් අපි බලාපොරොත්තු නැති විදිහට හිතවිලි ඇවිල්ලා මේ මල් මාලේ විසිරලා දාන්නේ. වේදන ඇවිල්ලා චිත්ත පීඩාගෙන දෙනවා. බාහිරේ ශබ්ද නිසා හැල හැප්පෙනවා. ඒ හරියට හොඳට හුලං වදින්න නැතුවපත් වෙන හුලං පහන් දැල්ලකට එහෙම මෙන් හරස් හුලං වැදිලා ඒක සැලෙන්නා වාගේ. නමුත් අපි දැනගන්න ඕනේ හුලං තියෙනකන් තමයි සැලිල්ල ඒ හරස් සුලං නැති වෙනකොට ආය ස්වභාවයෙන්ම හුස්ම පහන් දැල්ල උඩට යනවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සහිතවිල්ලක් ආවා, ශබ්දකින් කැඩුනා, වේදනාවෙන් කන කියලා පසුතැවිල්ල තමයි මේ භාවනාවට ප්‍රධාන බාධා. තා කිසිම බාධාවක් ආවට පසුතැවෙන්න එපා. හිත නරක කරගන්න එපා. දෙස් දෙන්න එපා. තමන්ට දෙස් දී ගන්නත් එපා. ඒ සද්ද වේදනා හිතවිලි වලට බාහිර බලපාන අනු බාහිර දේවල් වලට හිතස් දෙන්නත් එපා. මේ විදිහට ලොකු ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන මෙන්න මේ විදිහට අරගත්ත එකලස ශක්ති ප්‍රමාණෙන් දිගට ගෙන යාම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරගෙන කරගෙන යනකොට එnde end end බාධක ධර්ම අඩු වෙමින් අහිද්දිගට ආනාපානෙම හිත පවතින ගතිය තියෙනවනම් ඒක ඉතින් කවුරුණත් හොඳ බව දාන්න. ඒ වගේම තමයි කරන කෙනා තමයි ඉස්ලාමික බුද්ධ විඳින්නේ. බාධාවක් ආවත් බාධාවට පස්සේ නැවතත් හිතගෙන ආනාපානේ තියන්න පුළුවන්කම තියෙනවනම් යෝගාවචරකමට හොඳට ඕමේක ඇති. අපි බාධාව එනකොට තැවෙන්න පසුතැවිලි වෙන්න යන්නේ නැහැ. බාධාව යනකොට අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ආදුනිකෙක් වගේ දැන් පටන් ගත්ත කෙනෙක් වගේ ආය ආස්වාද ප්‍රසවාසයේ හිත තැබීමට ගන්න ප්‍රයත්නය තමයි යෝගාවචරය කියන්නේ. ඒකයි අපි අවස්ථාව බලාපොරොත්තු වෙන්නේ. බාධාවල් වලට සාදර වෙන්නේ බාධාවක් එනකොට හිත නරක කරගන්නේ. ඒව එන්නේ යණ්ඩයි. ගියාට පස්සේ මම යෝගියෙක් විදියට නැවතත් හිත රකස් කරගන්නවා කියලා යන්න ගියාම අපිට හැම බාධාවකින්ම අභියෝගයක් එනවා. ලකුණු ලබා ගන්න ක්‍රමයක් ලැබෙනවා. ආන්නේ විදිහට දිගට පවත්වාගෙන යෑම තමයි අපි කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙමු මේ විදිහට පැයක කාලයක් මේ විදිහට ගතකරන්න. ඒ නිසා බාහිරෙන් අපිට බාධාාවක් නොවේවා, අපෙන් බාහිරයට බාධාාවක් නොවේවා. අපිට මේ පැය සුවසේ නිශ්චලව සීතලව ගත කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුළේ තියාගෙන අපි මේ කාලය උපරිම ප්‍රයෝජන ගන්න බලමු. සියලු දිනාටම තෙරුවන් සරණයි.